දාර්ශනික පැත්තෙන් සෑහෙන වටිනාකමක් උසුරනවා. ඒ වගේමයි ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රමාණිකූලව සංඥා දුරු කරමින් හිත සැහැල්ලු කරමින් හිත ප්‍රඥාවක් දක්වා අවදි කරන එක්තරා අන්දමක ප්‍රතිපදාවකුත් මේ තුල අන්තර්ගත වෙනවා. දැන් අපි මේ වෙනකොට සෑහෙන දුරට ඒ සංඥා ක්‍රමානුකූලව අතහරින සංඥා දුරු කරන ප්‍රතිපදාව ගැන සෑහෙන දුරට අපි සාකච්ඡා කළා. ඉතින් මම කෙටියෙන් මේ කාරණා මතක් කරගත්තොත් මොකද මේ සූත්‍රයේ එන එක සම්දිස්ථානයක් එක ඊටාම වැදගත් කොටසක් තමයි මේ පියවරෙන් පියවර සියලු සංඥාවන් නිරුද්ධ කරමින් හිත නිදහස් කරගනිමින් යන මාර්ගය. මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට නැගුවාම උන්වහන්සේ දෙන පිළිතුර සීල සමාධි ප්‍රඥා කියන මේ පැති තුනකින් අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. සීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක් අඩංගු පූර්ණ පිළිතුරක් සම්පූර්ණ පිළිතුරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පොට්ටපාද ඇතුළු පිරිසට දෙන්නේ. මෙතෙන්දී පටන් ගන්නවා දීර්ඝ වශයෙන් සීලය ගැන විස්තර කරන්න. මොකද පොට්ටපාද ඇතුළු පිරිස විශේෂයෙන්ම පැවිදි පිරිසක්, පරිබ්‍රාජක පිරිසක්, ගිහිගෙන් නික්ම ගිය පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන ඒ තමන් වහන්සේ දේශනා කරන සීලයේ විවිධ පැති බොහොම ගැඹුරින් දීර්ඝ වශයෙන් විස්තර කරලා දෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනවා. මොකද දැනටමත් අපේ හිත කෙලසිලා නම් තියෙන්නේ. අපි මේ කෙලසිච්ච මට්ටම තවදුරටත් කෙලසන්නේ නැතිව පිටතින් තවදුරටත් මේ ඇතුළට ඇතුළට කෙලස් සහගත අරමුණු ගන්නේ නැතුව යම් පමණකට හික්මෙන උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය ගැන මේ මොහොතේ ජීවත් වීම මේ මොහොතේ කටයුතු කිරීම සිහියෙන් යුක්තව එළඹ සිට සිහියෙන් වාසය කිරීම ඊළඟට එළඹ සිට සිහියෙන් පමණක් නොසිත ඒ සිහිය පවත්වපු අරමුණු දිහා කොහොම සියුම්ව විශ්ලේෂණය කිරීම, සියුම්ව දැකීම, ආත්පසින් දැකීම, පරිපූර්ණ වශයෙන් දැකීම කියන සම්පජඤ්ඤය එකතු කර ගැනීම කියන මෙන්න මේ සති සම්පජඤ්ඤය ගැනත් ඊට පස්සේ විස්තර කරනවා. දැන් මේ බඳු ආධ්‍යාත්මික ප්‍රතිපදාවකට නැඹුරුනාට පස්සේ දැන් ඒ තනස්සා තුළ එක්තරා අන්දමක සතුටක් ලද දෙයින් සතුට වීමක් ලැබෙන පින්දපාතයෙන් සතුට වීමක් ලැබෙන සේනාසනයකින් සතුට වීමක් ලැබෙන චීවරයකින් සතුටු වීමක්, ලැබුණ ගිලම්පසකින් සතුටු වීමක් කියන මේ ලද දෙයින් සතුටු වීමේ ගුණයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ සන්තුට්ඨිය සමන්නාගතෝ හෝති කියලා දේශනා කරනවා. ඒතර මේ එකාර්ථයෙන් බලුවාම මේ පසුබිම දැන් සකස් කරගත්තා. ඒ සීලෙන් හික්මුණා. දැන් ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන් සමාධියකට යන්න පුළුවන් පසුබිමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ සමාධි ශික්ෂාව ගැන දේශනා කරනවා. එතෙන්දී පංච නීවරණයන් යටපත් කරන ආකාරය ගැන ඒ පංච නීවරණයන් යටපත් වුණාට පස්සේ හිතේ පහළවන ප්‍රමෝදයක්, සියුම් සතුටක්, සැහැල්ලුවක්, අනවජ්‍ය සුඛයක් පිළිබඳව දේශනා කරනවා. ඊට පස්සේ ඒක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ පහළ වෙන ප්‍රීතියක් හිත පිනායන ගතියක් කය පිනායන ගතියක් කායික මානසික සැහැල්ලුවක් එතකොට ඒ බඳු ප්‍රීතියක් පස්සම් පස්සද්ධියක් ගැන දේශනා කළා මේ බඳු කායික මානසික සුවයක් සැහැල්ලුවක් තියෙනවා නම් එතන තියෙන සැපයක්. කායික සායික සැපයක් මානසික සැපයක්. ඉතින් එහෙමනම් ඒ බඳු කායික මානසික සැපයක් භුක්ති විඳින අවස්ථාවකදී හිතට වෙන වෙන තැන්වල ගිහිල්ලා වික්ෂිප්ත වෙන්න ඕමනාවක් නැහැ. මොකද ඇතුළතම තෘප්තිමත් බවක්, සතුටක්, සැහැල්ලුවක්, සොම්නසක් තියෙන නිසා ඉතින් හිත නිසැකයෙන්ම සමාධිමත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. කියලා බුදුරජාණන් වහන්සේ තොටොන්න දැන් හිත සමාධිමත් වීම සම්බන්ධයෙන් ඒ අනුපිළිවෙල ක්‍රමයක්. එහෙමත් නැත්නම් තලු මට්ටමේ ඉඳලා සියුම් මට්ටමක් දක්වා හිතේ වික්ෂිප්ත භාවයක ඉඳලා සමාධි මට්ටමක් දක්වා විස්තර කරලා දෙනවා. ඊට පස්සේ තමයි අර ඍජුවම පොට්ටපාද ආපු ප්‍රශ්නයට පිළිතුර සපයන්නේ. ඒ තමයි කොහොමද මේ අනුපූර්ව වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ඒ සලු ඕලාරික සංඥාවන් බැහැර කරමින් සියුම් සංඥාවන් මතු කර ගනිමින් තමට යහපත සලසන සංඥාවන් එකින් එක මතු කර ගනිමින් ඊට පස්සේ ඒවත් ඊටත් වඩා සූක්ෂම සංඥාවන්ගෙන් බැහැර කරමින් යන ප්‍රතිපදාවක් දේශනා කරනවා. එතනදී ප්‍රථම ධ්‍යාන මට්ටමක් මුලින්ම දේශනා කරනවා. එතන තියෙන්නේ එක අතකින් අර විවේකයෙන් හටගත්ත ප්‍රීතියක්, සුඛයක්, සැපයක්. ඒකට ඒ මට්ටමට එනකොට ඒ සූක්ෂම සංඥාවට හිතපත් වෙනකොට අර නීවරයන් සම්බන්ධ සංඥාවන් ඔක්කොම බැහැර වෙලා. කාමච්ඡන්දය හා සම්බන්ධ සංඥා බැහැර වෙලා. ව්‍යාපාදය හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා. තීන විද්‍යාවක් හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා. උද්දච්චයක්, කුක්කුච්චයක් හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා. විචිකිච්ඡාවකට අදාළ සංඥාවන් සියල්ල බැහැර වෙලා. දැන් තියෙන බොහොම සූක්ෂම විවේකයකින් හටගත්ත ප්‍රීතියකින් හටගත්ත නිරාමිෂ ප්‍රීතියකින් හටගත්ත සංඥාවක් තමයි දැන් මේ ප්‍රථම ධානයේ තියෙන්නේ. ඊට පස්සේ ආ ဒုတိ ය ධානයට පිවිසෙනකොට මේ සූක්ෂම සංඥා මට්ටමටත් වඩා සූක්ෂම සංඥා මට්ටමක් එයා අත්විඳිනවා සමාධිය හා සම්බන්ධ තවත් ප්‍රීතිමත් සුවයක් සූක්ෂම සංඥාවක් එයා අත්දකින. තුන්වෙනි ධානයට යනකොට ඒ ප්‍රීතියත් බැහැර කළා ඊළඟට තවදුරටත් හිත තෘප්තිමත් වෙච්ච සන්තුෂ් සන්තුෂ්ඨයකටපත් වෙච්ච ඒ බඳු සංඥා මට්ටමක් සූක්ෂම සංඥා මට්ටමක් එයා අත්හරින. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙට යනකොට ඒ ප්‍රීතිය, සැපය, සොම්නස ඒ වගේ දේවලුත් අයින් වෙලා දැන් බොහොම උපේක්ෂා සහගත සංඥා මට්ටමක් සැපත් නැති, දුකක් නැති, අදුක්කම සුඛ මට්ටමක තියෙන සංඥා මට්ටමක් ප්‍රථම හතරවෙනි ධ්‍යාන මට්ටමේදී කෙනෙක් අත්දකින්න. ඒත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර ගොරෝසු සංඥා මට්ටමක ඉඳලා සූක්ෂම සූක්ෂම සංඥා මට්ටම් දක්වා මේ ප්‍රතිපදාවක් හරහා පුහුණුවක් හරහා පැමිණෙන ආකාරය විස්තර කරනවා. එතකොට අපිට මේ સિદ્ધාන්තයක් වශයෙන් දැනගන්න තියෙන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති කියන මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ මේ ශික්ෂාවක් හරහා පුහුණුවක් හරහා යෙදීමක් හරහා කෙනෙකුට පුළුවන් Tamanta සූක්ෂම සංඥාවක් හිතේ ඇති කරගන්න. ඒ වගේමයි හිතේ තිබිච්ච රළු ඕලාරික සංඥාවක් දුරු කරගන්න. එතකොට මෙතනදී මේ ශික්ෂාව එහෙම නැත්නම් පුහුණුව තමයි අතිශය වැදගත් වෙන්නේ. දැන් මේ විදිහට මේ රූප මට්ටමේ ඉඳලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරනවා අරූප මට්ටමට. රූප මට්ටමේ ඉන්නකොට රූපය හා සම්බන්ධ යම් සංඥාවක් තිබුණා නම් ඒකත් අයින් කරනවා. ඊළඟ රූප තියෙනවා කියලා කියන්නේ ඒවත් එක්ක යම් ස්පර්ශයක් තියෙනවා. ඒකට මෙන්න මේ ස්පර්ශය හා සම්බන්ධ සංඥාවනුත් අයින් කරනවා. ඊළඟට කුඩා කුඩා අරමුණු වල හිත යෙදීම නිසා ඇතිවෙනවා නම් යම්කිසි එක අරමුණකට හිර වෙච්ච ගතියක්, සංකීර්ණ ස්වභාවයක්. එක අරමුණකට කොටු වෙච්ච ගතියක්. ඒවත් අයින් කළා හාත්පස හිත පැතිරිච්ච. හාත්පස අවධානයෙන් ඉන්න. කිසිම රූප සංඥාවක් නැති අරූපී තත්වයන් ගැන ඊට පස්සේ මේ අරූප ධාන මට්ටම ගැන දේශනා කළා. එතකොට ඒ ඒ මට්ටම් වලදී තියෙන බොහොම සූක්ෂම සූක්ෂම සංඥා මට්ටමක්. ඉතින් මේ විදිහට ඉදිරියට ගෙනිලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ අකින්චඤ්ඤායතන මට්ටමේදී මේ තනත්තා එක්තරාන්දමක විප්ලවීය අදහසක් හිතර ගන්නවා. ඒ තමයි දැන් මෙතෙක් ආපු ගමනේ මම හැමතිස්සම කලේ අලුත් සංඥාවක් හිතේ ඇති කරගන්න උත්සාහත් වෙනවා පරම සංඥාව හිතින් අයින් කරලා. ඉතින් ඒක කරන්නේ නැතුව මට බැරිද අලුත් සංඥාවක් උපදව ගන්නෙ නැතුව ඉන්නේ. පරණ සංඥා ටික ඔක්කොම අත්හැරලා දාන්න. ඒ සඳහා යා මොකද කරන්නේ? චේතේ මානස්සමේ පාපියෝ අචේතේ මානස්සමේ සෙය්‍යෝ කියලා යාගත තේරුම් ගැනීම. මේ චේතනා පහල කරනවා කියන එක මහම කළු වැඩක්. ඒක නිවර්ණ වලට කිට්ටු වැඩක්. ඊට වඩා හොඳයි සිතුවේලේ චේතනා පහල කරන්නේ නැතුව ඉන්නේ. ඒ නිසා එයා චේතනා පහල කරන්නේ නැතුව ඉන්නවා. සංස්කරණයන් කරන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? නිරෝධං සුසති කියලා මේ නිරෝධයක් ස්පර්ශ කරන්න යට අවස්ථාව සැලසෙනවා. මේ අවස්ථාවේදී පොට්ටපාද ඉතාම වටිනා ප්‍රශ්නයක් නගනවා. ඒ තමයි මෙබඳු සංඥා අග්‍රයක්. නිරෝධයක් ස්පර්ශ කිරීම සඳහා හේතු බුත වෙච්ච ඒ සංඥාවන්ගේ කෙලවරක් ඔබ වහන්සේ පනවන්නේ එකක් වශයෙන්ද නැත්නම් කිහිපයක් ඒ බඳු තත්ත්වයන් තියෙනවද? කියන ප්‍රශ්නේ නගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි යෝගාවචරයේ මේ බඳු නිරෝධයක් සාක්ෂාත් කරන්න නිරෝධයක් ස්පර්ශ කරන්න යම් ඊට పూర్ව භාග වූ තත්වයක් පාවිච්චි කරනවාද අන්නේ තත්ව හැම එකක්ම සංඥා අග්‍රයක් වශයෙන් සංඥාවක මුදුනක් වශයෙන් මට පනවන්න පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් ප්‍රථම ධානා මට්ටමේදීම අර වගේ විපස්සනා පූර්වක වෙච්ච ඒබඳු අදහසක් අරගෙන මම මේ චේතනා පහල කරන එක සම්පූර්ණයෙන්ම නවත්වනවා. අලුතෙන් සංඥා පහල කරගන්න එක සම්පූර්ණයෙන්ම නවත්වනවා. මම කිසිවක් සංස්කරණය නොකර ඉන්නවා. සංස්කාර සමතයක් සඳහා උත්සාහන්ත වෙනවා. සංඥා හිතේ තියෙන දේවල් දුරු කරලා දානවා. අලුත් ඒවා උපදවන්න නැතුව ඉන්නවා. කියන මෙන්න මේ විපස්සනා මූලික කරගත්ත ඒ අදහස අදිෂ්ඨානය ඇති කරගත්තා නම් එතෙන්දී ආගේ හිතට පුළුවන් වුණා නම් නිරෝධයක් ස්පර්ශ කරන්න. එතකොට මෙන්න ප්‍රථම ධාන මට්ටමත් සංඥා අග්‍රයක් වශයෙන් සංඥාවක මුදුනක් වශයෙන් සංඥාවල මුදුනක් වශයෙන් හඳුනගන්න පුළුවන්. මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කළාට පස්සේ දැන් ඊළඟට පොටපාද තවත් කාරණා කීපයක් මතු කරනවා ඒ ආත්ම භාවයන් සම්බන්ධයෙන්. මොකද මේ පොට්ටපාද කියලා කියන්නේ සාස්ෘතවාදයක් දරණ ආත්මවාදයක් හිතේ තියාගෙන ඉන්න ඒ බඳු දෘෂ්ටියක් සහිත පුජ්‍යලෙක්. ආත්මවාදී දෘෂ්ටියක් සහිත පුජ්‍යලෙක්. ඒ නිසා යාට මේ ආත්මවාදයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා යා ආත්මවාදයේ මුල් කරගත්ත ප්‍රශ්න ගණනාවක්ම නගනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න අතර තියෙන අභ්‍යාගත ප්‍රශ්න වශයෙන් සාමාන්‍යයෙන් දහමේ හඳුන්වන ප්‍රශ්න 10ක් බුදුරජාණන් වහන්සේගෙන් අහුවට බුදුරජාණන් වහන්සේ එකකටවත් උත්තර දෙන්න යන්නේ නැහැ. ඒවා ඔක්කොම පැත්තකින් තියනවා එකක්වත් උත්තර දෙන්නේ නැතුව. උදාහරණයක් වශයෙන් මේ ලෝකය දිගට පවතින එකක්ද කියලා ගහම බුදුරජාණන් වහන්සේ උත්තර නොදී ඉන්නවා. මේක මම දේශනා කරන්නේ නැහැ. මේ ගැන ඒකාන්ත වශයෙන් මම කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකය අශාස්ත්‍රසයිද මේක මෙතනින් ඉවරයිද කියලා අහුවාමත් ඒකටත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝකයේ යම්කිසි අන්තයක් තියනවාද? සීමාවක් තියනවාද? ඒකටත් උත්තර දෙන්නේ නැහැ. ලෝකේ සීමාවක් නැද්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊළඟට මේ ජීවයත් ශරීරයත් කියන්නේ දෙකම එකක්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. මේ ජීවයත් ශරීරයත් කියන්නේ දෙකක්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන්, රහතන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරක් නගනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඒකට පිළිතුරක් දෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නැහැයි කියන දෙකමද ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නේත් නැති, නැත්තේත් නැති තත්ත්වයක්ද කියලා වහම ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊට පස්සේ පොට්ටපාද අහනවා ඇයි මේ පිළිතුරු නොදෙන්නේ? එතන තමයි ඊටාම වටිනා කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නහේතම් පොට්ටපාද අර්ථ සංහිතං න ධම්ම සංහිතං න ආදි බ්‍රහ්මචර්යකං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. තස්මාතං මයා අභ්‍යාසකන්ති. මොකද මේ දේවල් වලට උත්තර දෙන්නේ නැත්තේ මේ දේවල් වල තියෙන පැටලැවිලි. මේ දේවල් වල තියෙන්නේ ප්‍රශ්නවලම තියෙන එක්තරා අන්දමක පැටලැවිලි සහගත ගතියක්. ප්‍රශ්නවලම තියෙන්නේ වැරදි දෘෂ්ටි වල හිතගෙන අහන ගතියක්. ආත්ම දෘෂ්ටි වල පැටලීගෙන අහන ගතියක්. ඉතින් මේ එකකින්වත් අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා පැටලෙනවා මිසක් තමනුත් අහු වෙනවා මිසක් මේකෙන් අර්ථයක් සැපෙන්නේ නැහැ. ඒ වගේමයි මේකෙන් ධර්මයක් කියවෙන්නේ නැහැ. ඒ වගේමයි Brahmacharya වාසයකට මේකෙන් ලැබෙන පිටු බලයක් නැහැ. ඊළඟට හිතේ විරාගයක් පිණිස, නිබ්බිදාවක් පිණිස සියල්ල නිරුද්ධ කළා තණ්හාව ශය කිරීමක් පිණිස කෙලස් ූපසමනය කිරීම පිණිස හිතේ අවබෝධය පිණිස නිවීම පිණිස මේ අහන ප්‍රශ්න වලින් කිසිම මේ අවස්ථාවක් කිසිම ප්‍රයෝජනයක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා මම මේවා උත්තර දෙන්න යන්නේ මම මේවා පැත්තකට දානවා. ඒතර මම මොනවද උත්තර දෙන්නේ? ඒකාන්ත වශයෙන් මෙන්න මෙහෙමයි කියලා මම දේශනා කරන්නේ කොහොමද? ඉදන් දුක්ඛන්ති කෝපොට්ටපාද මයාභ්‍යාකතා. ඉතින් මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. මෙන්න මේක මෙහෙමයි කියලා මම ඍජුවම ප්‍රකාශ කරනවා. ඊළඟට අයන් දුක්ඛ සමුදය සමුදයෝති කෝපොට්ටපාද මයාභ්‍යාසකම්. මෙන්න මේකයි දුක්ඛ සමුදය. මේක තමයි දුකට හේතුව. කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධෝති කෝපොට්ටපාද මයාභ්‍යාසකම්. මෙන්න මේක තමයි දුකට දුක නිරුද්ධ කිරීම දුකෙන් නිදහස් වීම නැත්නම් දුක නිරුද්ධ කිරීම දුක්ඛ නිරෝධය මෙන්න මේකයි කියලා මම දේශනා කරනවා. අනන්ත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති කෝ පොට්ටපාද මයා භ්‍යාකතං. මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මාර්ගය මෙන්න මේකයි කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. එතකොට මේ බඳු දෙයක් දේශනා කරන්න හේතුව මොකක්ද? මේ දේවල් අර්ථ සංහිතයි. අර්ථවත් මේ කතා කරන දේවල්. මේ දේවල් ඒකාන්ත වශයෙන්ම Brahmacharya වාසයකට උදව් කරනවා. ඒ වගේමයි හිතේ අවබෝධය මත පදනම් වෙච්ච කලකිරීමක් සඳහා හේතු වෙනවා. ඊළඟට විරාගයක් හිතේ පහළ කරනවා. ඊළඟ නිරෝධයක් ස්පර්ශ කරන්න හිතට අවස්ථාවක් සලස්සනවා. ඊට පස්සේ කෙලෙස් දුරු කරන්න උදව් වෙනවා. හිත තුළ ගැඹුරු ප්‍රඥාවක් අවදි කරන්න උදව් වෙනවා. ඊළඟට නිවීමක් වෙනස උදව් කරනවා. ඒ නිසා මම මෙන්න මේ දහම් ඒකාන්ත වශයෙන්ම දේශනා කරනවා. දැන් මේ විදිහට දේශනා කරාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලන්ගෙන් සමු අරගෙන බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වැඩම කරනවා. ඊට පස්සේ අර පොට්ටපාදගේ ගෝල පිරිස පොට්ටපාදට හොඳටම ඇනුම් බැනුම් වලින් මේ සංග්‍රහ කරනවා මොකද මේ පොට්ටපාද බුදුරජාන් වහන්සේට අනුගත වෙලා උන්වහන්සේ කියන දේවල් වලට සාදුකාර දෙමින් තමයි මේ කතා සංවාපය පැවැත්වෙන්නේ. ඒ නිසා ඒ ඒ අයගේ ඒ අනිකුත් පොට්ටපාදගේ ගෝල පිරිස ඒකට සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා පොට්ටපාදට දෝෂාරෝපණය කරනවා ඔබතුමා හැසිරෙච්ච ආකාරය වැරදි කියලා. කෙසේ නමුත් පොට්ටපාද හරි ලස්සනට ප්‍රකාශ කරනවා මේ අර කියපු ප්‍රශ්න 10ට නම් උත්තර දුන්නේ නැහැ. හැබැයි ඒකාන්ත වශයෙන් නිරෝධයක් පෙන්වන ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර මාර්ගයක් පෙන්වන ප්‍රතිපදාවක් ඒ ශ්‍රමණ බහත් ගෞතමීන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ බඳු සුභාෂිතයකට මම කොහොමද එකඟ නොවී ඉන්නේ? ඒ කියන්නේ අනිත්‍යයට නොතේරුණාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ පොට්ටපාදල තේරලා තියෙනවා යම් පමණකට හෝ. ඒ නිසා එයාට බෑ මේ බොරුවට සත්‍යවාදී කෙනෙක් නිසා බොරුවට යාට බෑ මේ බුදුරජාණන් වහන්සේ කියන දේවල් හෙලා දකින්න. ඒ වෙනුවට උන්වහන්සේ කියන දේ යාට යම් පමණකට හෝ වැටහිච්ච නිසා පොට්ටපාද කියනවා මේ බඳු සුභාසිතයක් සුභාසිතයක් දේශනා කරද්දී මම කොහොමද එකඟ නොවි ඉන්නේ. දැන් මේ විදිහට මේ ජවනිකාව අවසන් වෙලා තවත් දවස් දෙක තුනකට පස්සේ දැන් චිත්ත හත්ති සාරිපුත්ත කියන ඒ චිත්ත කියන තැනත් එක්ක ඒ ඇතුන් দমনය කරන කෙනාගේ පුතා වන චිත්ත කියන තැනත් එක්ක එක්ක මේ පොට්ටපාද නැවතත් බුදුරජාන් වහන්සේ හම්බ වෙන්න යනවා. ගිහිල්ලා එතනදී නැවතත් අර එදා වෙච්ච කතා සංවාපේ නැවතත් පොඩ්ඩක් මතක් කරනවා ඔබ වහන්සේත් එක්ක මම එදා කතා කරා. කතා කරාට පස්සේ මට පුදුම සතුටක් ඇති වුණා. හැබැයි ඔබ වහන්සේ වැඩියට පස්සේ මගේ අනුගාමිකයින් ඔක්කොම මට දෝෂාරෝපණය එල්ල කරා. කියන මේ වෙච්ච සිද්ධිය ගැන මතක් කිරීමක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේව කෝ ඒතේ පොට්ටපාද පරිබ්බාජිකා අන්දා අචක්කුඛා. ඒ එතනදී අනිකුත් සියලුම පරිබ්‍රාජකයන් අන්ධයි. ඒ අයට ඇස් නැහැ. ඒ අයට පේන්නේ නැහැ. ඒ අයට ගැඹුරක් දැකගැනීමේ නුවණක් නැහැ. ඒකාංශිකාපිහි කෝ පොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤත්තා අනේකංශිකාපිහි කෝ පොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤත්තා පොට්ටපාද මම ඇතම් දේවල් අනේකාංශ වශයෙන් මේවම කියන්නේ නැතුව අභ්‍යාගත ප්‍රශ්න වශයෙන් බැහැර කරන දේවල් තියෙනවා. ඒ වගේමයි හැබැයි මම ඒකාන්ත වශයෙන් දේශනා කරන අනිවාර්යෙන් දේශනා කරන දේවලුත් තියෙනවා. කියලා නැවතත් අර උන්වහන්සේ පැත්තකින් කියපු ඒ කාරණා 10 ගැන මතක් කරනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ඒකාන්තයෙන් දේශනා කරනවා කියන කාරණාව මතක් කරනවා. දැන් මෙහෙම කරලා ඊට පස්සේ දැන් තව ටිකක් දැන් බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව මේ පොට්ටපාද තුල තියෙන මුල් බැසගත්ත වැරදි ආකල්ප දුරු කරන්න, යාගේ තියෙන ආත්ම සංඥාව දුරු කරන්න දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ කියනවා මේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඒ අය කියනවා මේ මරණින් මත්තේ ඒකාන්ත සැපවත් ඒකාන්ත වශයෙන් නිරෝගී දිගට පවතින ආත්මයක් සහිත ස්වභාවයක් ලැබෙනවා කියලා එබඳු සුවපත් නිත්‍ය වූ ආත්මයක් තියෙනවා කියලා ඇතම් කෙනෙක් දේශනා කරනවා. ඉතින් මම ඒ අය ගාවට ගිහිල්ලා අහනවා දැන් ඔබතුමාලා මේ වර්තමානයේදී ඒක දැකලා තියෙනවද දන්නවද ඒක අත්විඳිනවද ඒකද මේ ඉන්නේ කියලා මම ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ඒ අය කියනවා නැහැ මම මේ මේ මොහොතේදී එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ නැවතත් මම ප්‍රශ්න කරනවා අඩුතරමින් එක රාත්‍රියක් නැත්නම් එක දවසක් එක දවස් භාගයක් එක රාත්‍රියේ අද රාත්‍රියක් ඒ බඳු වූ ඒකාන්ත වශයෙන් සැපවෙච්ච ඒකාන්ත වශයෙන් ආරෝග්‍යයක් තියෙන නිරෝගී බවක් තියෙන සැපයක් තියෙන ඒ බඳු සත්‍යයක් අත්දකින්නවා එතකොටත් නෑ කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම් ඉබඳු ඒකාන්තෝ සැප තියෙන තත්වයකට යන්න ප්‍රතිපදාව ඔබතුමාලා දන්නවද? ඒකටත් ඉතින් ඒගොල්ලෝ හරි පිළිතුරක් දෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මේ ඒකාන්ත සැප තියෙන ඒ தത്വයටපත් වෙච්ච යම්සි දෙවි කෙනෙක් එහෙම ඇවිල්ලා ආපස්සට ඇවිල්ලා කියනවාද මම මෙහෙම தത്വයකටපත් වුණා මෙන්න මේකයි මම අනුගමනය කරපු ප්‍රතිපදාව කියලා එහෙම එහෙම කවුරු හරි කියන தത്വයක් තියනවාද? ඇවිල්ලා කියලා තියනවාද? ඒකටත් නෑ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට පොට්ටපාදට කියනවා දැන් මේ මේගොල්ලෝ කරන කතාව කිසි තේරුමක් නැති කතාවක්. මොකද මේ දැකලවත් නැති, අත්දැකලවත් නැති, විඳලවත් නැති, යන්න දන්නේත් නැති, ගිය කෙනෙක් ඇවිල්ලා ගියාය කියලා කියන්නේත් නැති තත්ත්වයක් ගැන තමයි මේ හිතින් හදාගෙන ඉන්නේ. ඒකට හරි ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙනවා. අපි කාටත් තේරුම් ගන්න වටිනවා. යම්කිසි මිනිසෙක් ඉන්නවා මේ නගරේ ඉන්න සුරූපීම කාන්තාවට ප්‍රේම කරනවා. එතකොට මේ එයාව තමයි මේ තනත්තා ප්‍රාර්ථනා කරන්න අපි මේ තනත්තියව විවාහ කරගන්න දැන් මේ තනත්තට ලොකු උමනාවක් තියෙනවා ප්‍රේමයෙන් බැඳලා ඉන්නේ ඊට පස්සේ දැන් එයාගේ යාළුවෝ ඊළඟට ඥාතීන් අම්මලා තාත්තලා ඇවිල්ලා අහනවා මේ ඔබතුමා ඒ ඇත්තද මේ මුළු රටේම ඉන්න නැත්නම් නගරෙම ඉන්න සුරූපීම කාන්තාව ගැන කාලයෙන් බැඳිලා යාවම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා කියන්නේ ඇත්තද කියලා අහවම ඉතින් ඔව් මම යාව තමයි ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ යා නැත්නම් මට ජීවත් වෙන්න බෑ කියලා ඉතින් ඒ තැනත්තා කියනවා ඊට පස්සේ මොකද කියන්නේ දැන් මේ අය අහනවා මේ යාව දැකලා තියෙනවද කතා කරලා තියෙනවද දැකලත් නැහැ කතා කරලත් නැහැ ඊට පස්සේ එයාගේ හැඩහුරුකම් මොන වගේද එයා සුදුද, කළුද, තලෙලලුද, උසද, මහතද, මිටිද? ඉතින් මේවා අහනවා. ඉතින් එතකොටත් කියනවා මෙයා මේ මම ඒක දන්නෙත් නෑ මම දැකලවත් නෑ. ඊට පස්සේ එයා මොන කුලයකටද ආйти? දැන් ඒ කාලේ නම් ශාත්‍රීය කුලයකටද, වෛශ්‍ය කුලයකටද, නැත්නම් බ්‍රාහ්මණ කුලයකටද, ශුද්‍ර කුලයකටද ආйти කාන්තාවක් දෙයක්. ඒක දන්නෙත් නෑ. ඉතින් එතකොට දැන් මේ බුදුරයන් වහන්සේ අහනවා මේ මිනිස්යාගේ මේ හිතේ තියෙන ඒ කාලය, ප්‍රේමය මේ කිසිම තේරුමක් නැති එකක්. මොකද මේ දැකපුවත් නැති, කොහෙද ඉන්නේ කියලා දන්නේවත් නැති, මොන පාටද කියලාවත් දන්නේ නැති, හැඩවුරුකම්වත් දන්නේ නැති කෙනෙක් ගැන තමයි මේ හිතේ ආලයක් පහළ කරගෙන තියෙන්නේ. කිසිම පදනමක් නැහැ. කියලා මෙන්න මේ බඳු උපමාවක් දෙනවා. එතකොට ඒ ඒ වගේ තමයි කියනවා අර කලින් බ්‍රාහමණයෝ මේ ඒකාන්ත වශයෙන් සැපසලසන ඒකාන්ත වශයෙන් සැප තියෙන දිගට තියෙන අමනීය වූ ආත්මයක් ගැන කරන ප්‍රකාශයනුත් මෙන්න මේ වගේ බොළඳ ප්‍රකාශයක්. ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා. යම්ස කෙනෙක් ඉනිමගක් බඳිනවා. දැන් එයා බොහොම උනන්දුවෙන් ඉනිමගක් මේ ලෑස්ති කරනවා, පඩිපෙලක් ඇත්තම ලෑස්ති කරනවා. මේ පඩිපෙල ලෑස්ති කරනකොට පඩිපෙල බැඳගෙන යනකොට අපිට මේ වඩු කාර්යයක දී වැඩ දන්න කෙනෙක්. එයා මේ පරිපෙලක් හදනවා. ඉතින් මාලිගාවකට යන්න පරිපෙලක් හදන්නේ. ඉතින් අනිත් අය ඇවිල්ලා අහනවා දැන් මේ ඔබතුමා පරිපෙල හදනවා. එතකොට මාලිගාව කෝ? මාලිගාව තියෙන උතුරු පැත්තද? මාලිගාව තියෙන දකුණු පැත්තද? නැත්නම් මේ මාලිගාව තියෙන්නේ නැගෙනහිර පැත්තද? බටහිර පැත්තද? ඔබතුමා මේ පරිපෙළ හදන්නේ උඩ කියන මාලිගාවටද? කොයි තට්ටුවටද? මේ පරිපෙළ හදන්නේ? කියලා වහම ඉතින් මෙයා උත්තර දෙන්න දන්නේ නැහැ මේ මොකද මාලිගාව නැති මාලිගාවක්. තාම මේ මාලිගාව හදලවත් නැහැ. එතකොට මෙයා මේ කරන වැඩේ කිසිම අර්ථයක් නැති වැඩක්. නොපෙනෙන සිද්ධි නොකල මාලිගාවක් වෙනුවෙන් හදන තරප්පු peeliya හදන පරිබෙලා. අන්න වගේ තමයි කියනවා අර ඒකාන්ත වශයෙන් සැපසලතන ඒකාන්ත වශයෙන් නිරෝගී වෙන දිගට පවතින ආත්මයක් ගැන කරන කතාවක් මෙන්න මේ වගේ අර්ථයක් නැති බොළඳ කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ පොට්ටපාදවල දේශනා කරනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ආත්ම ප්‍රතිලාභය පිළිබඳව තවත් කරුණු ටිකක් පොට්ටපාදවල කියලා දෙනවා. දැන් අපි දන්නවා බුදුදහමේ ඉගන්වනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා රූප මේ ලෝක ලෝක වශයෙන් තුනක් රූපී තල මේ තල වශයෙන් තුනක්. කාම කාම තලය, රූප තලය, අරූප තලය. දැන් කාම ලෝකයට අපි ඉතින් සාමාන්‍යයෙන් සලකන සතර ආපායත්, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක හයකුත් අන්තර්ගත වෙනවා. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝක වලට බ්‍රහ්ම ලෝක 16ක් අන්තර්ගත වෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක වලට බ්‍රහ්ම ලෝක හතරක් අන්තර්ගත වෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියලා අරූපී බ්‍රහ්ම ලෝක හතරකුත් මේ විදිහට දේශනා කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා එන්න මේ විදිහට ඕලාරික අත්පටිලාභයක් තියෙනවා, මනෝමය අත්පටිලාභයක් තියෙනවා, අරූපී අත්පටිලාභයක් තියෙනවා. ඒත් මේ ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මෙන්න මේ කාමවචර භූමිය. ඒක කායක් තියෙන මේ කාම ලෝකයේ තියෙන රළු මට්ටම තමයි ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ. ඊට පස්සේ මනෝමය අත්පටිලාභය කියලා කියන්නේ අර රූප රූපාවචර බ්‍රහ්ම ලෝකවලට. එතන තියෙන්නේ මේ මනෝමය වූ සියල්ල සම්පූර්ණ වූ ඉඳුරන් හොඳින් වැඩිලා තියෙන කිසිම අදක් උදක් නැති ඒ බඳු සම්පූර්ණ බ්‍රහ්ම ලෝකේ తත්වය තමයි මේ මනෝමය අර්ථපරිලාභය කියලා කියන්නේ. ඊළඟට අරූපී අර්ථපරිලාභය කියලා කියන්නේ රූපයක් ඇත්තෙම නැති මේ මේ විඥාන තත්වයක් පවතින ඒ ආත්ම ප්‍රතිලාභයක් ගැන තමයි එතකොට ඒ අරූපී ආත්ම ප්‍රතිලාභයක් වශයෙන් දේශනා කරන්නේ. හැබැයි මෙතන ඊටාම වැදගත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කියනවා ඕලාරිකස්සපිකෝ අහම් පොට්ටපාද අත්ත ප්‍රතිලාභස්ස පහනාය ධම්මං දේශේ. මම මේ හැබැයි ධර්මයේ දේශනා කරන්නේ මේ ඕලාරික වූ අත්පටිලාභය මේ ඕලාරික වූ ආත්ම භාවය දුරු කරන්නේ මේකෙන් මේකෙන් ඉවත් වෙන්න මේක වැළඳ ගන්නවත් මේක දිගට තව තව පතන්නවත් මේක නැවත නැවත උපදින්නවත් මේක අගය කරන්නවත් මේක දින වටිනකම කියනවත් නෙමෙයි මම මේ ප්‍රතිපදාවක් දේශනා කරන්නේ මේ ඕලාරික වූ ආත්ම භාවය ඉවත් කරන්න මේක අයින් කරන්න මේකෙන් අත මිදෙන්න මම ධර්මයක් දේශනා කරනවා. දැන් එතකොට මේ ධර්මය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රතිපදාවක් අනුගමනය කරද්දී සංකිලේශකා ධම්මා පරිහි පහිසanti. දැන් මේ හිත අපරිසුදු කරන කෙලෙසන යම්කිසි ඒබඳු නීවරණ ධර්මයක් කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම් අන්නේ ටික අයින් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. හිත පිරිසුදු කරන යම්කිසි කුසල ධර්ම සමුදායක් තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා නම් අන්න ඒවා හොඳට වැඩෙන්න පටන් ගන්නවා. පඤ්ඤා පරිපූර්ණං වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා උපසම්පද්ද විහෙරිස්සanti. දැන් හොඳට ප්‍රඥාව වැඩෙමින් ඊට පස්සේ ඒක විපුලත්වයකට පරිපූර්ණත්වයකටපත් වෙමින් මේ ආත්මය වශයෙන්ම මෙලෝ වශයෙන්ම තමා වශයෙන්ම හොඳ ගැඹුරු ප්‍රඥාවකින් සාක්ෂාත් කරගෙන ඒකට එළඹ වාසය කරන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා. දැන් එතකොට මේ මරණින් මත්තේ කතාවක් ඇත්තෙම නැහැ. මේ ආත්ම භාවයේදීම මේ භවයේදීම ඒක තමා වශයෙන් අවබෝධ කරගෙන ඒක එළඹ වාසය කරන්න පුළුවන් තත්වයක් මේ තැනත් ඇතුළේ ඇති වෙනවා. දැන් එතකොට මේ විදිහට කියලා දැන් මේ පොට්ටපාදට බණ කියද්දී දැන් පොට්ටපාද මේ தත්ත්වෙදී සාක්ෂාත් කළා නැහැ. එයා ඉතින් අන්‍ය ලබ්ධිකයෙක් ආත්ම දෘෂ්ටියක හිර වෙලා ඉන්නේ. ඉතින් මේක යාට අනුමාන ඥානයකින් තමයි දැන් මෙතෙන්දී ඇති කරගන්න සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාවකින් තමයි අදහන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවදුරටත් එයාට කියනවා දැන් අපි දැන් පොට්ටපාද මෙහෙම වාසය කරද්දී ඔබතුමාට හිතුනොත් මේක මේ දුකසේ වාසය කිරීමක් කියලා එහෙම හිතන්න එපා. මේක එහෙම දුකසේ වාසය කිරීමක් නෙවෙයි. මොකද සංකේලසිකා ධම්මා පහී ඉස්සන්ති. මේ වෙනකොට හිතේ ඒ හිත කෙලසන, හිත අපරිසුදු කරන, හිත කිලිටු කරන ඒ සියලුම සංකේලසක ධම්ම සියල්ල දැන් මේ ඈත් කිරීමක් ගැනයි මම දේශනා කරන්නේ. හිත දැන් පිරිසුදු වෙන්නයි යන්නේ. බෝධාන්‍ය ධම්මා අභිවඩ්ඩිස්සන්ති. ඒ හිත පිරිසුදු කරන, පැහැදිලි කරන ඒ ධර්මයන්, ඒ ගුණයන් දැන් තව තව වර්ධනය වීමක් ගැනයි මේ දේශනා කරන්නේ. ඊළඟ ප්‍රඥාව පරිපූර්ණ වීමක් ගැනයි දේශනා කරන්නේ. ඒකේ විපුලත්වයකටපත් වීමක් ගැනයි දේශනා කරන්නේ. ඒ වගේම මේ தত্ত্বයන් මෙලෝ වශයෙන්ම මේ වර්තමාන වශයෙන්ම තමා වශයෙන්ම ගැඹුරු ප්‍රඥාවකින් සාක්ෂාත් කරගෙන ඊට එනම වාසය කිරීමක් ගැනයි දේශනා කරන්නේ. එතකොට දුකක් නෙමෙයි තියෙන්නේ. පාමුජ්ජන්තේව භවිස්සති ප්‍රමෝදයක් පහළ වෙනවා හිතේ ප්‍රමෝදයක් හිතේ සියුම් සතුටක් ප්‍රීතිච ප්‍රීතියක් පහළ වෙනවා පස්සද්දී කය සිත සැහැල්ලු වීමක් සති එනම සිට 100ක් සම්පජඤ්ඤ මේ සියල්ල ගැන හොඳින් දැනගැනීමේ කුසලතාවයක් යමුරක් දකින්න පුළුවන් නුවණක් සුඛෝච විහාරෝ සපවත් වාසයක් ඒතර මේ බුදුරජාන් වහන්සේ දැන් පොට්ටපාදට කියලා දෙනවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඕලාරික වූ අත්ම ආත්ම පරිණාමයන් දුරු කරන ප්‍රතිපදාවක් ඒ දුරන ඒ දුරු කරන ප්‍රතිපදාවේදී ඒ හිත කෙලෙසන සියල්ල අයින් වෙලා හිත පිරිසුදු කරන යම් කුසලතාවයක් තියෙනවා නම් කුසල් දහමක් තියෙනවා නම් ඒක වර්ධනය වෙලා ප්‍රඥාව පරිපූර්ණත්වයකටපත් වෙලා විපුලත්වයකටපත් වෙලා මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම ඊට එළඹ වාසය කරන්න පුළුවන් තත්වයක් තමා වශයෙන්ම අත්දකින්න පුළුවන් තත්වයක් ඇති වෙනවා කියලා. ඒතර ඉබඳු තත්වයකදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා හිතේ තියෙන සතුටක්, හිතේ තියෙන ප්‍රමෝදයක්, හිතේ තියෙන සැහැල්ලුවක්, හිතේ තියෙන පස්සද්ධියක්, හිතේ තියෙන සතිමත් බවක්, හිතේ තියෙන සම්පජඤ්ඤයක්. හිතෙනුත් කයනුත් අත්දෙන්නේ සුවයක්, සැපයක්. කියලා දේශනා කරනවා. ඊට පස්සේ දැන් එකාන්තයෙන් දැන් මේ කාමාවචර භූමිය ගැන මේ කාමාවචර වශයෙන් ලබන ආත්ම ප්‍රතිලාභය ගැන කරපු දේශනාව එතනින් સમાප්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර රූපී ආත්ම ප්‍රතිලාභය ගැන එහෙමත් නැත්නම් මනෝමය ආත්ම ප්‍රතිලාභය ගැනත් මේ අන්දමින්ම දේශනා කරනවා. ඒ කියන්නේ මනෝමයස්සපිකෝ අහම් පොට්ටපාද අත්පටිලාභස්ස පහනාය ධම්මං දේශේ. මේ මනෝමය වශයෙන් ඒ අරගෙන තියෙන ඒ සියලු අංග ප්‍රත්‍යංග සම්පූර්ණ කිසිම අදක් උදක් නැති ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක යම්සි කෙනෙක් ඉපදිලා ඒ තත්වයක් ගැන නම් ඒ තත්වයක් නම් එයා අත්දකින්නේ අත්විඳින්නේ ඒ බඳු ආත්ම ප්‍රතිලාභයකුත් ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒකනොත් අයින් වෙන්නේ කොහොමද කියලා ධර්මයක් මම දේශනා කරන්නේ. ඒකට ඒ ඒ ධර්මයක් අර විදිහටම විස්තර කරනවා ඒ ඒ ධර්මය දේශනා කරද්දී හිතේ තියෙනවා නම් යම්කිසි කෙලෙසිච්ච ස්වභාවයක් ඒක ඉවත් වෙලා යනවා. ඊළඟට හිත තව තව පිරිසුදු කරන ධර්මතාවයන් හිතේ වර්ධනය වෙනවා. තව තව ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව තව තව විපුලත්වයකටපත් වෙනවා. වර්තමාන වශයෙන්ම තමා වශයෙන්ම මේ දියුණු මානසික தත්වයට එළඹ වාසය කරන්න පුළුවන් හැකියාවක් ඒ තනත්තාට ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම ඇති වුණාම පොට්ටපාද. මේක දුකක් කියලා හිතන්න එපා. එතන තියෙන සැපයක්. අර විදිහටම විස්තර කරලා කියනවා සාමුජ්ජං චේව භවිස්සති. ප්‍රමෝදයක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. ප්‍රීතියක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. පස්සද්ධියක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. කායික මානසික සැහැල්ලුවක් ඒ තත්ත්වයේදී ඇති වෙන්නේ. සතියක් සම්පජඤ්ඤයක් ඒ තත්ත්වයේදී පහළ වෙන්නේ. ඒ නිසා එයා සුවසේ වාසය කරනවා. සැපසේ වාසය කරනවා. ඊට පස්සේ අරූපී අරූපස්සපි කෝ අහම් පොට්ටපාද අත්පටිලාභස්ස පහනාය ධම්මං දේශේමි. දැන් අර අරූපී බ්‍රහ්ම ලෝකයක යම්ස කෙනෙක් උපත ලබලා ඒ දීර්ඝාත්ම භාවයක් ලබාගෙන ඉන්නවා නම් එතෙන්දී ආ අත්දකින්නේ ඒ අරූපී ආත්ම ප්‍රතිලාභයක්. ඒකත් ප්‍රහාණය පිණිස තමයි මම ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් එතෙන්දිත් අර විදිහටම විස්තර කළා පොට්ටපාදට කියනවා මේ ඒ ප්‍රතිපදාව අනුගමනය කරද්දී එයාගේ හිත කෙලෙසන දේවල් ටික ඔක්කොම ඉවත් වෙලා යනවා. ඒක තව තව පිරිසිදු කරන ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව තව තව පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඊළඟට විපුලත්වයකටපත් වෙනවා. වර්තමාන වශයෙන්ම මෙලොව වශයෙන්ම ඒ තත්වයට ගැඹුරු නුවණකින් එළඹ වාසය කරන්න තමා වශයෙන්ම සාක්ෂාත් කරන්න අවස්ථාවක් යාට සැලසෙනවා. ඒ නිසා එතන දුකක් නෙමෙයි තියෙන එතන සැපක්. එතන තියෙනවා ප්‍රමෝදයක්. එතන තියෙනවා සියුම් සතුටක්. ඒක තව තව වර්ධනය වෙනවා. ඒක තව ප්‍රීතියක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට කායික මානසික පැහැල්ලුවක්, පස්සද්ධියක් පහළ වෙනවා. ඊළඟට සතියක් සම්පජඤ්ඤයක් සහිතව එයාට සපවත්ව වාසය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ පොට්ටපාද නම් ඉතින් බලන්න මේ සත්‍ය ආරක්ෂා කරගෙන ඒවා දිගට පවතිනවා කියලා හිතාගෙන ඒක ආශ්‍රයයක් කරගෙන ඉඳීමක් ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕලාරික වශයෙන් මේ කාම ලෝකයක යම්සි කෙනෙක් ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක්. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකයක මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක්. අර අරූපී බ්‍රහ්ම ලෝකයක ආත්මයක් ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් කිසිම භවයක රැඳෙන්නේ නැතිව කිසිම භවයක ඇලෙන්නේ නැතිව සංසාරයෙන් අත මිදෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන්ස දේශනා කරන්නේ. ඊට පස්සේ මේ විදිහට දේශනා කළා උන්වහන්සේ කියනවා අර කලින් මතක් කරපු උපමා හරහාම දැන් මම මෙහෙම ධර්මයක් දේශනා කරද්දී හරියට අර මේ යම්ස කෙනෙක් ප්‍රතිපදාවක් පුරන්නේ මෙන්න මේ එල්ලය ඔස්සේ නම් මේක බැහැර කරන්න නම් දැනට මේ ලැබිලා තියෙන ආත්ම භාවය ඉවත් කළා ඒකෙන් අත මිදෙන්න නම් නැවත නැවත ඒ තුල උපදින ගතිය නවලක්වන්න නම් නිවෙන්න නම් එහෙමනම් ඒ ප්‍රතිපදාව එක්තරා අන්දමකින් හොඳ පදනමක් මත පිළිහිලා තියෙනවා. මොකද දැන් අත්දකින්න තත්ත්වයක් තියෙනවා ඒකෙන් අත මිදෙන්න ප්‍රතිපදාවක් දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැනට සකස් කරපු දැනට තනා නිම කරපු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවට පිවිසෙන්න යම්ස කෙනෙක් ඉනිමගක් බඳිනවා. නැත්තම් පඩිපෙලක් හදනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහුවොත් ඔබතුමා මේ පඩිපෙළ හදන්නේ මාලිගාවට ඇතුල් වෙන්න මාලිගාව කො කියලා අහුවොත් ඉතින් මේ පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ මාලිගාව. මේ මාලිගාව මෙන්න මේ දිශාවේ තියෙන්නේ. මෙතන තියෙන්නේ. මම මේ ඒකේ යට ඉඳලා පඩිපෙළ හදනවා මේ මාලිගාවට යන්න. කියලා මට ඒක පැහැදිලිව කරුණු සහගතව සාධක සහිතව පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතකොට එතන තියෙන්නේ නිවැරදි දෙයක් මත පදනම් වෙච්ච සප්පාටි හීරි කතං වාසිතං සම්පජ්ජතිති. එතකොට බුදුරජාණන් වහන්සේ කියන මෙතන තියෙන්නේ කරුණු සහිත වූ ස්වභාවයක්. බොරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කරුණු සහිතව සාධනය කරන්න පුළුවන් හැකියාවක තමයි මේ පදනම පිළිහිලා තියෙන්නේ. එහෙම දහමක් තමයි අර දේශනා කරන්නේ. දැන් මේ අවස්ථාවේදී එතන ඉන්න දැන් මේ චිත්ත කියන ඒ අනිකුත් අනිත් තැනත්ත තවත් වටිනා ප්‍රශ්නයක් දැන් නගනවා. දැන් මොකද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේත් පොට්ටපාදත් චිත්තහති සාරිපුත්තත්. නැත්නම් චිත්ත කියන තරුණයා. දැන් එතකොට මේ චිත්ත කියන තරුණයා අහනවා ප්‍රශ්නයක් යස්මින් බන්දේ සමයේ ඕලාරිකෝ අත්පටිලාභෝ හෝති මෝගස්ස තස්මින් සමේ මනෝමය අත්පටිලාභෝ හෝති මෝගෝ අරූපෝ අත්පටිලාභෝ හෝති ඕලාරිකෝ වාස්ස අත්පටිලාභෝ තස්මින් සමේ සච්චෝ හෝති මේ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත් මෙයා අහනවා මේ අම්ස කෙනෙකුට ඕලාරික ආත්මපටිලාභයක් තියෙනකොට එයාට කියන්න එයා කියනවා නම් මේ මනෝමය ආත්මපතිලාභය මේ වෙලාවේදී නැහැ. ඒක හිස්. ඒ වගේම අරූප ආත්මපතිලාභයක් නැහැ. ඒකත් හිස්. දැන් තියෙන්නේ මේ රළු වෙච්ච, ඕලාරික වෙච්ච මේ දැනට රූපයක් තියෙන මේ කාම ලෝකේ තියෙන මේ ඕලාරික ආත්මපතිලාභය පමණයි. මේක හරිද? එහෙමද කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදලා ඉන්නවා. තියා යා කියනවා ඉතින් මම දැන් ඉන්නේ මනුස්ස ලෝකේ. මට දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේක ආත්ම භාවයක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේක ආත්ම භාවයකුත් නැහැ. එතකොට යම්ස කෙනෙක් අපි තුමු රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදලා ඉන්නවා. ඒ වෙලාවේදී යාට මනුස්ස ලෝකයට හා සම්බන්ධ කාම ලෝකයට හා සම්බන්ධ ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. අරූප ලෝකයට හා සම්බන්ධ ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. යම්ස කෙනෙක් අරූප තත්වයක නම් ඉන්නේ. එතකොට යාට මේ ඕලාරික වෙච්ච කාම ලෝකයක තියෙන ආත්මතිලාභයකුත් නැහැ. රූපී බ්‍රහ්ම ලෝකයක මනෝමය වූ ආත්මතිලාභයකුත් නැහැ. එතකොට මේක මේ බුදුරජාණන් වහන්සේට තව ටිකක් විස්තර කරන්න කියලා මේ චිත්ත එක්තරා අන්දමකින් ආරාධනා කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ චිත්ත ඒ තනත්තගෙන් අහනවා, ඒ තරුණයාගෙන් අහනවා අහෝසි ත්වං අතීත මද්දානං න ත්වං නාහෝසි. භවිස්සති ත්වං අනාගත මද්දානං න ත්වං න භවිස්සති. අත්ති ත්වං ඒතරහි න ත්වං නත්ථීති. දැන් ඔබතුමාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමා අතීත කාලේ හිටියද? නොහිටියේ නැද්ද? අනාගත කාලේ ඉන්නවද? නොඉන්නේ නැද්ද? වර්තමාන කාලේ දැන් ඉන්නවද නැත්තේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද දැන් ඔකට උත්තරයක් දෙන්නේ? දැන් මේ එකතකින් ටික ටික දාර්ශනික පැත්තකට දැන් සාකච්ඡාව යොමු වෙන්නේ. දැන් මේ චිත්තකින් බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතකොට චිත්ත උත්තර දෙනවා මම අතීතේ හිටියා නොහිටියා නෙමෙයි. වර්තමානයේ මම ඉන්නවා නොඉන්නවා නෙමෙයි. අනාගතයේත් මම ඉඳීවි නොඉන්නවා නෙමෙයි. ඒකට කියන්නේ බොහොම සරලව අපි කාටත් තේරෙන උත්තරයක් දෙන්නේ. ඉතින් අපි කවුරුත් හිතාගෙන ඉන්නේ මම අතීතේ හිටියා. ඒ කාලේ මම ඉතින් ඉස්කෝලේ ගියා. ඒ කාලේ මම ඉතින් මොන මොන හරි දේවල් කරා. ඉතින් අපිට අතීතයක් තිබුණා. අනාගතේකුත් තියෙවි. ඊට මේ වර්තමානයේ දැන් ජීවත් වෙනවා. ඉතින් අපි මේ විදිහට සාමාන්‍ය ව්‍යවහාරයක් අපි පවත්වනවා. එතකොට ඉතින් කාටත් තේරෙනවා. ඒ කාලේ මම මේ මේ දේවල් කරා. මගේ යාළුවෝ මිත්‍රයෝ මෙන්න මේ මේ අයයි. ඉතින් මම කතා කරාදී අනිත් පැයට ඒක තේරුම් ගන්න පුළුවන්. අනාගත සැලසුමක් ඉතින් හදද්දී අනාගතේ මේ මේ දේවල් කරන්න පුළුවන් හෙට මෙන්න මේ වැඩේ තියෙනවා අනිද්දාට මෙන්න මේ වැඩේ කරන්න තියෙනවා කියලා ඉතින් අපිට සාකච්ඡා කරන්න පුළුවන් සැලසුම් කරන්න පුළුවන් වර්තමානයේ ඉතින් අපි හැමෝම දැන් මේ බණ අහනවා මම බණ කියනවා ඉතින් ඒකට මේක අපිට සාමාන්‍ය සම්මුතියකට එකඟ වෙලා සංනිවේදනයක් කරන්න පුළුවන් ඉතින් පැටලෙවිල්ලක් නැහැ මම ඒ විදිහට උත්තර දෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ටිකක් දැන් ඔන්න ගැඹුරට මේක එක්කගෙන යනවා. දැන් කවුරු හරි දැන් ඊට පස්සේ අහනවා ඒ අතීත ආත්ම ප්‍රතිලාභය තියෙනකොට ඒක විතරයි ඇත්ත වර්තමාන ආත්ම ප්‍රතිලාභයවත් අනාගත ආත්ම ප්‍රතිලාභයවත් නැද්ද ඊළඟට අනාගත ආත්ම ප්‍රතිලාභය තියෙනකොට ඒක විතරද ඇත්ත අතීත ආත්ම ප්‍රතිලාභයවත් වර්තමාන ආත්ම ප්‍රතිලාභයවත් නැද්ද වර්තමාන ආත්මප්‍රතිලාභය තියෙනකොට ඒක විතරද ඇත්ත අතීතයේ ආත්මප්‍රතිලාභය නැද්ද අනාගත ආත්මප්‍රතිලාභය නැද්ද දැන් මේ එකාතකින් අර අපි කියන ව්‍යාකරණ මැත්තට තමයි දැන් අපි මේ එකගෙන යන්නේ එතකොට චිත්ත ගෘහපතියා මේ චිත්ත උත්තර දෙනවා යෝමේ අහෝසි අතීතෝ අත්ත පටිලාභෝ ස්වේවමේ අත්ත පටිලාභෝ තස්මින් සමයේ සච්චෝ අහෝසි මෝගෝ අනාගතෝ මෝගෝ පච්චුප්පන්නෝ. දැන් මම අතීතේ ජීවත් වෙනකොට අපි මම අවුරුදු 5කට කලින් මම ජීවත් වුණා. එතකොට මගේ වයස මෙන්න මෙච්චරයි. අපි මේ කාලේ මගේ වයස මෙච්චරයි. අවුරුදු 40යි. එතකොට මට ඒ අවුරුදු 40 කයක් තිබුණේ. අවුරුදු 40 අත්දැකීමක් මට තිබුණේ. ඒක තමයි ඇත්ත ඒ වෙලාවේ. ඒ ආත්ම ප්‍රතිලාභය තමයි මම අත්දින්නේ. ඒකෝට මේ දැන් තියෙන එක එහෙම එකක් තිබුණේ නැහැ. අනාගතයේ තියෙන එකක් මට එහෙම එකක් තිබුණේ නැහැ. ඒ කාලෙට හරියන්නේ ඒක තමයි ඇත්ත උනේ. ඒතර අනාගතය ගැන කියනකොට ඊළඟ අවුරුදු 5ේදී ගැන ඉස්සරහට තියෙන අවුරුදු 5කදී ඒතර ඒක තමයි දැන් සත්‍ය වෙන්නේ. ඒ කාලේ තියෙන එක තමයි සත්‍ය වෙන්නේ. අතීතයේ තිබිච්ච එකක් ඇත්තෙත් නැහැ. මේ දැන් තියෙන එකක් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ දැන් මේ මොහොතේදී මේ මොහොතේදී යම් කෙනෙක් දැන් මේ ජීවිතය අත්දකිනකොට ඒක තමයි ඇත්ත. මේ අතීතේ වෙච්ච එක වෙලා ඉවරයි. ඒකත් දැන් බොරුවක්. අනාගතේ වෙච්ච එක තාම උනේ නැහැ. ඒ නිසා ඒකත් වෙච්ච නැති දෙයක්. මේ දැන් තියෙන එක විතරයි ඇත්ත. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ චිත්තගෙන්ම උත්තරේ අරගෙන එයාට දැන් තවදුරටත් පැහැදිලි කරනවා යම්සි කෙනෙකුට අර ප්‍රලු වෙච්ච ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් තියෙන අවස්ථාවේදී එයාට ඒක විතරයි ඇත්ත. එයාට මනෝමය ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. අරූපී ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒ වගේමයි යම්සි කෙනෙකුට මනෝමය ආත්ම ප්‍රතිලාභයක් තියෙනකොට ඒක විතරයි ඇත්ත. එයාට ඕලාරික ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. රූපී අරූපී ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒ වගේම යම්සි කෙනෙකුට අරූපී ආත්ම ප්‍රතිලාභයක් තියෙනකොට එයාට ඒකයි ඇත්ත. ඒක තමයි සත්‍ය වශයෙන් පවතින්නේ. එයාට ඕලාරික ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. රූපී මනෝමය ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒතර මේ විදිහට උත්තර දෙනවා. ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරන්න හරිම ලස්සන දාර්ශනික උපමාවක් අපි කාටත් තේරෙන උපමාවක් බුදුරජාණන් වහන්සේ මෙතන සලකනවා. ඒක තමයි සයතාපි චිත්ත ගාවා කීරම් කීරම් හා දදි දදිම් හා නවනීතම් නවනීතම් හා සප්පි සප්පින් හා සප්පි මණ්ඩෝ යස්මින් සමයේ ක්‍රීරං හෝති නේව තස්මින් සමයේ දදීති සංඛං ගච්ඡති දැන් මේ අපි කවුරුත් දන්න ක්‍රියාවලියක් ගැන තමයි මෙතන විස්තර කරන්නේ දැන් අපි දන්නවා ගවයින් නැති කරන තැනක ගව පාලනය කරන තැනක ඒ ගවයෙක්ගෙන් කිරි උපදවා ගන්නවා ඊට පස්සේ මේ කිරි කාලයක් තියලා ඉවරලා ඊට පස්සේ ඒකෙන් ඇති කරගන්නවා දදි කියලා මේ නීතිරි කියන මට්ටම ඇති කරගන්න. ඉතින් ඒක තව ටිකක් දියුණු කළා ඉවරලා නවනීත කියන තත්ත්වයට ඇති කරගන්න අපි මේ කාලේ හැටින්නම් ඔක බතර කියලා කියනවා. ඉතින් ඒක තව ටිකක් දියුණු කරාට පස්සේ කප්පි කියලා කියන ගිතෙල් හදා ගන්නවා. ඊට පස්සේ ඒක තව ටිකක් දියුණු වුණාට පස්සේ ඒක කාලයක් ගත වුණාට පස්සේ කාලයක් ගියාට පස්සේ සප්පි මණ්ඩ කියලා කියන ඒ ගිතෙල් තවදුරටත් උකු වෙලා හැදෙන සපි මණ්ඩයක් දැන් ඔන්න ඇති වෙනවා. දැන් එතකොට අපි කවුරු හරි කියනවා නම් නිල් කිරි තියෙන මට්ටමේදී දී කිරි තියෙන මට්ටමේදී අර කලින් තිබිච්ච කිරි අපිට එහෙනම් ඒක ගැන දැන් කතාවක් නැහැ දැන් දැන් තියෙන්නේ මේ දී කිරි. ඒ ඉස්සරනම් තිබුණ කිරි. ඒ එළදෙනකින් මුදවගත්ත අවස්ථාවේදී මේ අරගත්ත අවස්ථාවේදී එතන තිබුණේ හිරේ. හැබැයි දැන් ඒ කාලයක් තිබුණාට පස්සේ දැන් තියෙන්නේ දී කිරි. ඊට පස්සේ ඒක තිබුණාට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් තියෙන්නේ නවනීත නැත්නම් අපි කියමු බටර්. දැන් අර කිරිත් නැහැ. දී කිරිත් නැහැ. දැන් තියෙන්නේ බටර්. එතකොට ඒ බටර් තව මේ මට්ටම නවනීත කියන එක තව ටිකක් එහාට ගියාට පස්සේ දැන් තියෙන්නේ අපි හිතමු හිතේ. එතකොට අර බටරුත් නැහැ, කිරිත් නැහැ, දී කිරිත් නැහැ. දැන් තියෙන්නේ හිතේ කියන මට්ටමක්. ඒකත් අවශ්‍යයක් ගියාට පස්සේ දැන් තියෙන ගිතෙල් බණ්ඩයක්. එතකොට අපිට තේරෙනවා මේ ක්‍රියාවලියක එක එක අවස්ථා මේ පහු කරන්නේ. ඒ ඒ අවස්ථාව පහු කරද්දී ඒ ඒ අවස්ථාව තමයි සත්‍ය වශයෙන් පවතින්නේ. ඒ අතීත අවස්ථා ඇත්තෙත් නැහැ. අනාගත අවස්ථා තම කැමිලක් නැහැ. ඒකට අපි ව්‍යවහාර කරන්න ඕනේ මේ වර්තමාන මේ අපි කතා කරන මේ විදිහට අපිට ඒකට වචන පාවිච්චි කරලා තියෙනවා. මේ අතීතයේ තිබිච්ච මට්ටම් වලට විවිධ වචන තියෙනවා. අතීතයේ ඔන්න කිරි තිබුණා, පිළිවෙලින් දී ක්‍රියාවක් දී ක්‍රී තිබුණාට පස්සේ ඔන්න ඒක තවදුරටත් ඝන වෙලා ගිතෙල් හැදුනා නැත්නම් නවනීත හැදුනා බටර් හැදුනා ඒක තවදුරටත් ඔන්න ගියාට පස්සේ ගිතෙල් මට්ටමකටපත් වුණා ඉතින් අපිට මේ ව්‍යවහාර කරනවා උනෝන් එක්ක නිවරදිව සංනිවේදනය කරගැනීම සඳහා අපි මේ ව්‍යවහාර මේ නම් මේ සලකුණු පාවිච්චි කරනවා ඒකේ තියෙන ඒ ඒ ಗುಣ විශේෂයන් මුල් කරගෙන අපි වල නම් දීලා ඒවා අපි පාවිච්චි කරනවා ඒතර අපිව පටලවා ගන්න එක සුදුසු නෑ. එතකොට මෙන්න මේ తත්වය ඉමෝ ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්තියා ලෝක වෝහාරා ලෝක පඤ්ඤාක්තිය යාහි තථාගතෝ වෝහරති අපරාමකම්පි දැන් මේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය මිනිසුන් අතර තියෙන මේ කතා කරන විලාසය භාෂා රටාව මේ ව්‍යාකරණය අතීත අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. මේ ව්‍යාකරණය. මේ තථාගතයන් වහන්සේ, සර්වඥයන් වහන්සේ පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා ලෝක සම්මත වුණු දෙයක්. ලෝකයේ පවතින නිරුක්තිය මේක. ඒ වගේම මේක තමයි ලෝක ව්‍යවහාරය. ලෝකයේ ප්‍රඥප්තිය මේක මේක. මිනිස්සු කතා කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් ඒක තථාගතයන් වහන්සේත් ව්‍යවහාර කරනවා. හැබැයි ඒක භාෂාවක් බව දැනගෙන. මේක ලෝක ව්‍යවහාරයක් බව දැනගෙන ඒකේ සීමාවන් දැනගෙන තමයි භාගතුන් වහන්සේ මේක දේශනා කරන්නේ. දැන් එතකොට අපිට මෙතනදි තව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේත් මේ සාමාන්‍ය ලෝකයේ තියෙන වචන පාවිච්චි කළා මිනිස්සු අතර තියෙන භාෂාවන් පාවිච්චි කළා තමයි මේ ලෝකෝත්තර ධර්මයක් දේශනා කළා තියෙන්නේ. ඒ වගේමයි උන්වහන්සේ ඒ සාමාන්‍ය භාෂාව තවදුරටත් ව්‍යවහාර කරන්න කියලා භික්ෂුන් වහන්සේලාටත් කියනවා. ඒ කියන්නේ මේ මොහක්වත් සංස්කෘත භාෂාවකටවත් යන්න එපායි බණ කියද්දි මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන භාෂාවෙන්ම මේක කියන්නේ ඒ ඒ කාලයට ඔබින ඒ ඒ දේශයට ඔබින ඒ ඒ භාෂාවෙන්ම මේක දේශනා කරන්නයි කියලා කියනවා. හැබැයි දේශනා කරන්න තියෙන එක්තරාන්දම දිශාවක් එල්ලයක් ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවක් පෙන්වන ප්‍රති පෙන්වීමක් ඒතර මොන භාෂාවෙන් දේශනා කළත් ඒ අනුගමනය කරන ප්‍රතිපදාව ඒක එතකොට අර හිතේ තියෙන කෙලෙස් දුරු කිරීමක් දක්වා පිහිදෙන්න ඕනේ. හිත තවදුරටත් පිරිසුදු වෙන්න ඕනේ. ඊට පස්සේ හිතේ ප්‍රඥාවක් වැඩෙන්න ඕනේ. ඒ ප්‍රඥාව පරිපූර්ණත්වයක් දක්වා විපුලත්වයක් දක්වා පත් වෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න අනුගමනය කරන්න ඊට එළඹ වාසය කිරීමක්. තමා වශයෙන් මෙලෝ වශයෙන් සාක්ෂාත් කිරීමක් ප්‍රඥාවෙන් ඒ තුල වාසය කිරීමක් ඒ තනත්තා තුල සිද්ධ වෙනවා. අන්න එතකොට තේරෙනවා මේක මේ මොන භාෂාවෙන් දේශනා කළත් අර ප්‍රතිඵලය අපිට ලැබෙනවා නම් මේ වර්තමාන වශයෙන් ඊට එළඹ වාසය කරන්න පුළුවන් නම් අන්න එතන ගැඹිරත්වයක් තියෙනවා. එතන තියෙනවා හොඳ පදනමක්. මේක මේ නිකන් හිතින් හදාගත් එකක් නෙමෙයි. මේක සාක්ෂාත් කරන්න පුළුවන් එකක්. මේක මේ මෙරිලා ගිහිල්ලා ඊළඟ භවයේදී සාක්ෂාත් කරන එකක් නෙමෙයි. මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම කෙනෙක් අනුගමනය කළා නම් එයාට දැනගන්න පුළුවන් තත්ත්වයක්, අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක්, සාක්ෂාත් කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට හැබැයි මේ ප්‍රතිපදාව දේශනා කරන භාෂාව ඒක නිකන් ලෝක ප්‍රඥාක්තියක්. ඒක සිංහල භාෂාව වෙන්න පුළුවන්, ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්. ඒක දෙමළ භාෂාව වෙන්න පුළුවන්. ඒ ඝන කොටාස අතර තියෙන විවිධ ව්‍යවහාරයන් පාවිච්චි කරන්න පුළුවන්. විවිධාකාර ප්‍රඥප්තියන් පාවිච්චි කරන්න පුළුවන්. වචන පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒ සියල්ල වචන බව, ඒ සියල්ල භාෂාවට අදාළ දේවල් බව, මේ මනුස්ස සමාජය තුළ තියෙන විවිධ සම්මුතීන් බව දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසාම ඒවා දැඩිව ගැනීමක්, ඒ තුළ දැස ගැනීමක්, ඒකමයි ඇත්ත අනිත් සියල්ල බොරු කියා ගැනීමක් එහෙම දෙයක් තථාගතයන් වහන්සේ තුල සිද්ධ වෙන්නේ මොකද මේ මේ කතා කරන වචන හුදෙක් සම්මුතියින් බව දැනගෙන කතා කරනවා. ඒ නිසා ඒ සම්මුතිය ඉක්මව යන්නේත් නැහැ. සම්මුතියට පටහැනි වෙන්නේත් නැහැ. අතීත කාලයේදී අතීත කාලයෙන් කතා කරනවා. අනාගත කාලයේදී අනාගත කාලයෙන් කතා කරනවා. වර්තමාන කාලයේදී වර්තමාන කාලයෙන් කතා කරනවා. එතකොට මේ ව්‍යාකරණය පටලවා ගැනීමකුත් නැහැ. ඒක ලෝක සම්මුතිය වශයෙන් පිළි අරගෙන මේ භාෂා ව්‍යවහාරය කාටත් තේරෙන විදිහට දේශනා කරනවා. ඒක කිසිසේත්ම ග්‍රහණය කරගන්න නැතිව, දැඩිව පරාමර්ශණය කරන්න නැතිව. දැන් මේ විදිහට දේශනා කළාට පස්සේ දැන් පොට්ටපාදට ඊටාම සතුටුයි. එයා කියනවා බුදුරජාණන් වහන්සේ විවිධ අන්දමින් ධර්ම දේශනා කරා විවිධ පැතිවලින් මට උපමා ගෙනල්ලා පෙන්නවා. ඒ නිසා හරියට නිකන් අඳුරු තැනක එළියක් දැල්වුවා වගේ මට මගේ සිතේ ආලෝකයක් මේ පහළ කළා ප්‍රඥාව උපදවවා ඒ නිසා මම අද පටන් ඔබ වහන්සේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය සරණ ගිය ගිහි උපාසක කෙනෙක් වශයෙන් ත්‍රිවිධ රත්නය සරණ ගිය උපාසකයෙක් වශයෙන් මාව දරන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච චිත්තහත්ති සාරිපුත්ත එයත් ඒ විදිහටම සංසාර කරනවා බුදුරජාණන් වහන්සේට. භාගතුන් වහන්සේ මේ විදිහට ඊටාම පැහැදිලි ධමයක් දේශනා කළා. ඒක මට හොඳින් අවබෝධ වුණා. හරියට නිකන් අඳුරක හිටපු කෙනෙකුට ආලෝකයක් පෙන්වනවා වගේ, මාර්ගයක් පෙන්වනවා වගේ, දිශාවක් පෙන්වනවා වගේ මට ප්‍රතිපදාවක් පෙන්වුවා. ඉතින් ඒ නිසා මමත් මේ බුදු ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ යනවා. එපමණක් නෙවෙයි මට ඔබ වහන්සේ ළඟ පැවිදි උපසම්පදාවක් ලබා ගන්න අවස්ථාවක් දෙන්න. මාව පැවිදි කරන්න කියලා දැන් මේ චිත්ත තවත් ටිකක් එහාට යනවා. එයා ඊටාම ඉහළින් පැහැදිලා චිත්ත කියනවා මට ඔබ වහන්සේ ගාව Brahmacharyaක් වාසය කරන්න අවශ්‍යයි. මට ඔබ වහන්සේ යටතේ පැවිදි වෙන්න අවශ්‍යයි. මේ ශාසනයට ඇතුළත් වෙන්න අවශ්‍යයි කියලා මේ චිත්ත බුදුරජාණන් වහන්සේට කියනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ චිත්තගේ අදහස ඉෂ්ට කරනවා චිත්ත බුදුරජාන් වහන්සේ ගාව පැවිදි වෙනවා ඉතින් කාලයක් ගියාට පස්සේ මේ ධහම අවබෝධ කරගෙන ඒ චිත්ත චිත්තහති සාරිපුත්ත උතුම් අරහත්ත්වයට පත් වෙනවා එතකොට පින්වත් මේ කොට්ටපාද සූත්‍රයේ පැති කීපයකින් මේ නිසා අපිට තේරුම් ගන්න කරුණු කාරණා රසක් තියෙනවා මූලික වශයෙන්ම අද මුලින්ම මතක් කළා වගේ අනුපූර්ව ප්‍රතිපදාවක් ක්‍රමානුකූලව සංඥා නිරුද්ධ කරමින් සංඥා අතහරිමින් හිත පිරිසිදු කරමින් යන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඊට පස්සේ ආත්ම දෘෂ්ටියක පදනම් වෙච්ච පිරිසකට ඒක තියෙන නිෂ්පලත්වය, ඒක තියෙන බොල් ස්වභාවය ගැන දේශනා කළා තියෙනවා. ඊට පස්සේ අර ලෝක සම්මුතියක්, ලෝක ප්‍රඥප්තියක් පාදක කරගෙන තමන් වහන්සේත් කටයුතු කරන ආකාරය, භාෂාව ව්‍යවහාර කරන ආකාරය, ඒකට ඒක පරාමර්ශණය කරන්නේ නැතිව ඒක දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව ඒකේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන ආකාරය ඊට ඒක තියෙන ව්‍යාකරණ වලට අනුගතව කටයුතු කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ ඕනම ආත්ම ප්‍රතිලාභයක්. ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්, රූප මනෝමය ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්, අරූපී ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. ඒක තුල බැහැගෙන ඉන්නවා වෙනුවට ඒක තව තව ප්‍රාර්ථනා කරනවා වෙනුවට ඒවයින් අත මිදෙන ප්‍රතිපදාවක් සංසාරයෙන් අත මිදෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපි මේ පොතපාද සූත්‍රයනොත් අපේ කරගෙන යන භාවනාවටත් අපේ අනුගමනය කරන ප්‍රතිපදාවටත් යම්සේ මඟ පෙන්වීමක් කලයලියක් ඇති කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක්